මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Oh, that's it.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 මූලාශ්‍රමයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර අනෙකුත් සියලුම යෝගාවචර සංගතියකගෙන් අවසර යෝගාවචර මහත්මනි අපි දැන් දවස් කීපයක ඉඳලා ක්‍රමානුකූලව පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවේදී අපේ ප්‍රධානම කටයුත්ත නැත්නම් අපේ ප්‍රධානම අභියෝගයේ වශයෙන් අපි ඉදිරියෙන් තබාගෙන තියෙන්නේ අපේ විපස්සනා සම්මා දිට්ඨිය දැන හඳ ගැනීම නැත්නම් විපස්සනා සම්මා දිට්ඨිය වැඩි වීම නැත්නම් මග්ග සම්මා දිට්ඨිය වැඩි වීම කියන මේ ප්‍රධාන කාරණා ප්‍රධාන කාරණාවයි ඒ අනුව අපි කීප ධර්මදේශනා කීපයක් මාර්ගයෙන් ක්‍රමක්‍රමයෙන් මේ විපස්සනා සම්මා දිට්ඨිය පිළිබඳව මූල ධර්මات අත්දැකීම්නුත් සම්බන්ධ කරගෙන අද දක්වා පැමිණිච්ච මේ ධර්ම දේශනාවේ අවසානයේදී අපි සාකච්ඡා කරමින් සිටියේ මේ විපස්සනා සම්මා දිට්ඨිය කෙනෙකු තුල ඒ කියන්නේ යෝගාවචරයෙකු තුල සහවුරු වෙන්න යෝගාවචරය කළ යුතු පිළිපැදිය යුතු ආරක්ෂා කළ යුතු අංග සම්බන්ධවයි මේ පිළිබඳව දේශනා පාඩයක් අපි ඉදිරිපත් කරගන්න යෙදුනා ප්‍රතිපක්ඛ විගමනේන සම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය කියන මේ දේශනා පාඩය අපි මේක සිංහලට නගාගත්තේ ප්‍රතිපක්ෂ ධර්ම වෙන විදිහකට කියනවා නම් කෙලස් ධර්ම අධර්ම විගණනේන කෙරෙන් දුරු වීමෙන් ඒ කියන්නේ කෙලස් කෙරෙන් දුරු වීමෙන්ම ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය බුදුරජාණන් වහන්සේගේ ඒ ගැඹුරු ධර්මය ගම්භීර වූ ධර්මය ප්‍රකට භාවයට ඊටාම පැහැදිලි භාවයටපත් වෙනවා කියන එකයි. ඒ නිසා බොහෝ දෙනා මේ පිළිසෙ බොහෝ දෙනා නැත්නම් සියලුම දෙනා කියන්න පුළුවන් මේ ගැඹුරු ධර්මය තමන්ට ප්‍රකාශ භාවයටපත් වෙනවා දකින්ට තමන්ට ප්‍රකට වෙනවා දකින්ට කැමැත්ත නිසායි අද මේ පූර්ණ කාලීනව මේ යෝගාවචර ජීවිතයකට එළඹිලා ඉන්නේ මේ ගැඹුරු ධර්මය සාමාන්‍ය ප්‍රකට කරගන්න පැහැදිලි කරගන්න කරගෙන යන වැඩපිළිවෙල ඒ ආශාව තිබුණු පළියට ඒ කැමැත්ත තිබුණු පළියට සිද්ධ කරගන්න බැරි බවයි මේ පාඩයෙන් ඉදිරිපත් කරන්නේ එහෙමනම් මුල් භාගයේ සඳහන් කරනවා ඒ ගැඹුරු ධර්මයන්ට ප්‍රතිපක්ෂ වන්නා වූ කෙලෙස් ධර්මයන් දුරු කිරීමේ කටයුත්තෙන් තමයි මේ ගැඹුරු ධර්මයන් මතු කර ගැනීම ප්‍රකට කර ගැනීම කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ප්‍රධාන යෝගාවචර ජීවිතයේ ප්‍රතිපත්තිය එහෙම නැත්නම් යෝගාවචරයේ විසින් කළ යුතු කොටස නම් මේ පාඨයේ මුල් සඳහන් වෙන කොටසයි. ප්‍රතිපක්ඛ විගමනේ මේ නිසා විස්තර කරනවා ප්‍රතිපක්ඛ විගමනං කනේ සම්මා ප්‍රතිපත්ති ප්‍රතිබද්ධා කියලා. ඒ කියන්නේ කළ යුතු හරිය. ධර්ම ගැඹුරු ධර්ම Tamanට ප්‍රකට වීම පිණිස වෙන විදිහකට කියනවා නම් Tamanගේ సంతාණය තුල මේ ගැඹුරු ධර්ම පහල කරගන්නට, මතු කරගන්නට, තහවුරු කරගන්නට මේ ප්‍රතිපක්ෂ ධර්ම පිටු දැකිය යුතුයි. මේ ප්‍රතිපක්ෂ ධර්ම පිට දැකීම කියන්නේ මොකද්ද කියලා විස්තර කරනකොට කියන්නේ සම්මා ප්‍රතිපatti ප්‍රතිබද්ධා. එහෙමනම් සම්්‍යක් ප්‍රතිපත්තිය හා මේක බැඳී පවතිනවා කියන එක. මේ සම්්‍යක් ප්‍රතිපත්තියක බැඳීගෙන සම්්‍යක් ප්‍රතිපත්තියක යෙදීගෙන මේ ප්‍රතිපක්ෂ ධර්ම පිටු දැකීම තමයි යෝගාවචරයේ නියම ජීවිතය කියලා කියන්නේ. මේ සම්‍යක් ප්‍රතිපත්තිය කියන එක විවිධ සූත්‍රවල සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ සංඝ ගුණවල සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මොකද සංඝයා කියලා කියන්නේ භික්ෂුව කියලා කියන්නේ මෙන්න මේ විදිහේ සංසාරේ බය දැකලා සංසාරේ බය පිළිබඳව සංවේගය පහළ කරගෙන ඒ සංසාර බයෙන් ගැලවීමට පිළිපන්ත නැත්තා භික්ෂුව කියන එකට විපස්සනා පැත්තෙන් විස්තර කරනවා. ඒ නිසා ගිහි වේවා විනයානුකූල උපසම්පදා සීලය ලැබූ කෙනෙක් වේවා සාමනීර වේවා යම් කිසි කෙනෙක් සංසාර බය දැකලා ඒ සංසාර බයෙන් ගැලවී ගන්නට පූර්ණ කාලීනව කටයුතු කරනවා නම් ඒ සූත්‍රාන්ත ක්‍රමයේ හැටියට භික්ෂුව කියන්න පුළුවන්. අන්නේ වැනි භික්ෂුවක් මෙන්න මේ ප්‍රතිපත්තියක පිටාන්න ඕනේ. මේ ප්‍රතිපත්තිය උච්චු සූජූච වෙතෝ ඒ ප්‍රතිපත්තියට බොරු කරන්න බෑ ප්‍රතිපත්තියට වංග වෙන්න බෑ යම් කිසි කෙනෙකුන් ඒ මුල ඉඳලා අපි අර විකාශනය කරගෙන ආපු විදිහට ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමේ කටයුත්තට වංග වෙනවා නම් බියගුළු වෙනවා නම් පැකිලෙනවා නම් කුසීත භාවයටපත් වෙනවා නම් එතන ඒ ප්‍රතිපත්තියට සම්මා ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඉතාමත්ම කැපවීමක් අවශ්‍ය කරනවා අවංක භාවයක් අවශ්‍ය කරනවා ඒ වාගේම ඍචුව යන්න ඕනේ මේ සම්‍යක් ලෙස පෙළ ගස්සලා ගොනු කරලා ඉදිරිපත් කර තියෙන මේ ප්‍රතිපත්තිපදා ප්‍රතිපදාවට ඍජුව යන්න ඕනේ සූජෝච ඉතාමත්ම ඍජු වෙන්න ඒ කියන්නේ ඍජුව පටන් අරගත්තා වූ ප්‍රතිපත්තියට මේ විදිහේ මූලධර්ම කරුණු සම්බන්ධ වෙන්න වෙන්න අත්දැකීම් සම්බන්ධ වෙන්න වෙන්න තමන් විසින්ම වඩ වඩාත් ඍජු භාවයට පත් කරගත්තොත් අන්න ඒකට කියන්න පුළුවන් සම්මා ප්‍රතිපත්තිය කියලා. ඍජු භාවයෙන් වඩා ඍජු භාවයට සුපටිපන්නෝ උජුපටිපන්නෝ හරි විදිහට ප්‍රතිපත්තියට බැසගත්ත ක්‍රමක්‍රමයෙන් ඒක ඍජු කරමින් ඉදිරියට ගමන් කරුවොත් ඒකට කියන්න පුළුවන් සම්මා ප්‍රතිපත්තිය. ඒ වගේම අපි මතක් කරගත්ත මේ සම්මා ප්‍රතිපත්තිය බුද්ධ ශාසනයේ ආකාර තුනකට වෙන් කර දක්වනවා. සීල ප්‍රතිපත්තිය, සමාධි ප්‍රතිපත්තිය, ප්‍රඥා ප්‍රතිපත්තිය කියලා. මේකට කියනවා සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා. එහෙම නැත්නම් කියනවා සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය. මෙතනදී මේ පිරිසට හිත සන්තෝෂ කරගන්නට කාරණාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්නේ මේ පිරිසේ කවුරු නමුත් මේ අහලා තියෙන වචන තුනක් තමයි සීලයත් සමාධියත් ප්‍රඥාවත් සමාධියට තුරු දෙන ආකාරයේ සීලේකුත් ඒ ඒ සමාධිය නිසා මතුවෙනා වූ ප්‍රඥාවත් කියන මේ වැඩපිළිවෙල අහලා තියෙනවා කොච්චර අහලා තිබුණත් කොච්චර තේරුම් අරගෙන තිබුණත් ඒක සැහැල්ලු කරන්න නරකයි. අපි දන්නවා කියලා හිතන්න නරකයි. මොකද මේ ලෝකේ තියෙනා වූ වෙන ඕනෑම ආගමක් අරගෙන සලකලා බලන්න ඒ කිසිම ආගමක පැහැදිලිව කියන්න පුළුවන් කිසිම ආගමක මේ විදිහේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ විදිහේ එකින් එකට ඍජු භාවයෙන් වඩා ඍජු භාවයට කුජු භාවයෙන් සූජූච භාවයට යොමු කරන්නා වූ ප්‍රතිපත්තියක් එකකවත් නැහැ. ඒ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ වහාම විමුක්තිය. එහෙම නැත්නම් වහාම ස්වර්ගය. නැත්නම් දෙවියන් වහන්සේ හා සමග එක්වීම මොකක් හෝ වේවා එක ක්ෂණිකයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කළ යුතු පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරනවා ඉදිරිපත් කරන්නේ හොඳටම වචනේ පරිසමාප්තාර්ථයෙන් කියනවනම් මේ ථේරවාදී බුද්ධාගම විතරයි. ඒ නිසා අපි දන්නවයි කියලා හිතියට ඒක සැහැල්ලු කරන්න නරකයි. ඒකට ඊටාත්ම අවංක වෙන්න ඕනේ. සීල ශික්ෂාවට ඊටාත්ම අවංක වෙන්න ඕනේ. සමාධි ශික්ෂාවට ඊටාත්ම අවංක වෙන්න ඕනේ. ප්‍රඥා ශික්ෂාවට ඊටාත්ම අවංක වෙන්න ඕනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ සීල ශික්ෂාවේ කෘත්‍ය මොකද්ද? තමන් කළ යුත්තේ මොකද්ද? ඒ වාගේම සමාධියෙන් සිදුවෙන්නේ මොකද්ද? තමන් කළ යුත්තේ මොකද්ද කියන එක. එදා අපි මතක් කරගත්තා ප්‍රතිපක්ෂ ධර්ම වශයෙන් මේ කෙලෙස් විවිධාකාරයි. ඒ විවිධාකාර කෙලෙස් හරියට මේ ශික්ෂාව ප්‍රතිපදාව තුනට කඩලා පෙන්නනවා වගේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා මේ එක එක ශික්ෂාවකින් කපා හරින නැත්නම් විගමණයටපත් කරන දුරු කරන්නා වූ කෙලස් කාණ්ඩ බුදුරජාන් වහන්සේ පැහැදිලිවම වෙන් කර දක්වනවා. හරියට මේ අසවල් ලෙඩේට මෙන්න මේ බෙහෙතයි ඊගාවට ලෙඩේ මෙතෙන්ට එනවා නම් මෙන්න මේ බෙහෙතයි ඊගාට ලෙඩේ සම්පූර්ණයෙන්ම දුරු කරන්න මෙන්න මේ බෙහෙතයි කියලා බෙහෙත් පන්තියක් ඉදිරිපත් කරන්නා වාගේ මේ කෙලෙස් වල ඇත්තා වූ ඝන බහල ස්වરૂපේ වීතික්කම ස්වરૂපේ හයෙන් වචනයෙන් දුස්චරිතයට පෙළඹන තරමේ අනුන්ටත් පේන තරමේ දුකඳ හැමෙන අකුලක් ඇති කරන දුස්චරිත මට්ටමට කියනවා වීතික්කම කෙලෙස් කියලා මෙන්න මේ වීතික්‍රම කෙලෙස් වලින් යම් කිසි කෙනෙක් පිරිසිදු වෙන්න ඕනේ නම් ඒවෙන් දුරු වෙන්න ඕනේ නම් ඒ අත්තන්ට දෙන බෙහෙත තමයි සීල ශික්ෂා. සීල ශාසනයේ සීල ප්‍රතිපදාව. කෙටියෙන් සඳහන් කරනවා නම් කාය වතයෙන් සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමේ වර්ධවා නොහැසිරීම. මේ වගේ කයෙන් වෙන දුස්චරිතයන්ගෙන් වැළකී ඉන්නවනම් මීළඟට වචනයෙන් වෙන දුස්චරිත හතරෙන් බොරු කීම, හිස් වචන කතා කිරීම, පරස වචන කතා කිරීම, කේලාම් කීම කියන මේ ටිකේ නතර වෙලා ඉන්නවනම් ඒ පුද්ගලයාගේ කයෙන් වචනයෙන් සිදුවෙනා වූ මේ වීතික්‍රම කෙලෙස් දුර වෙනවා. මේ දුර වීම නිසා ඒ පුද්ගලයාට බැනුම් නාහන කෙනෙක් බවට පත් වෙනවා. මේ නිසා අවංකවම සීල ශික්ෂා පුරණ කෙනෙක් නම් ඍජු මාර්ගයෙන් වඩා ඍජු මාර්ගයට එළඹෙමි කියාගෙන සීල ශික්ෂා පුරණ කෙනෙක් නම් තමන්ට අපාය බයගෙන දෙන්නා වූ මේ සීලයෙන් මිදෙන්න ඕන සීලේ රැකෙන්න ඕන දුස්චරිතයෙන් මිදෙන්න ඕන දණ්ඩ නීති සංග්‍රහයෙන් තමන්ට නීති පමුණවන තරමට ගන්න බහලවන්නා වූ මේ දුස්චරිතයන්ගෙන් තමන් මිදෙන්න ඕනේ තමන් සමග සිටින්නා වූ ප්‍රඥාවන්ත සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගෙන් සමගව එකට සිල් රකින්න ඇත්තන්ගෙන් බැනුන්නාන විදිහට තමන් හැසිරෙන්න ඕන අවසානයේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව සීලේ දවසින් දවස පිරිසිදු වෙන්න ඕන මේකට කියනවා උජු සූජෝච ප්‍රතිපත්තිය මේ කියන එකින් එකකින් කෙනෙකුට පුළුවන් වෙයි කාලයක් නම් වහා ගන්න තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව කටයුතු කරන්නට පුළුවන් වෙයි කාටවත් අහුවෙන්නේ නැහැ ටික කාලයක්. ඒ වගේම අනුන් දොස් කිව්වත් ඒ අනුන් රවට්ටගෙන හොඳයි මම මෙහෙම කරන්නම් කියලා පොරොන්දු වෙලා නමුත් පොරොන්දුව ඉෂ්ට නොකර කාලයක් ගත කරන්න පුළුවන්. රටේ ලෝක නීතියට දණ්ඩ නීතියට අහුවෙන්නේ නැති වෙන්න ප්‍රයෝග කරන්න පුළුවන්. නමුත් අවසානයේ මරණ මොහොතේදී අපා බය කියන එකෙන් බේරගන්න හම් වෙන්නේ නැහැ මොහොතකටවත් කාටවත්. ඒ නිසා මේ සීල ප්‍රතිපත්තිය රැකිය යුත්තේ බය නෙවෙයි. පැටිගැන්මකින් නෙවෙයි, අනුරවටන්ට නෙවෙයි. මෙහි යතා වූ ආනිසංස දැනගෙන මේන් පිට ප්‍රතිපදාවක් නැති බව තේරුම් අරගෙන සීලය රකින්න ඕන. ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ සීලයෙන් එහෙම නැත්නම් සීලය කියන ප්‍රතිපදාව ප්‍රතිපත්තිය රකින්නවා නම් ඒ අත්තන්ට වහාම ලැබෙන ආනිසංසය තමයි බැනුන් නැතිකම, දොස් නැතිකම. අනුමිතින් අපවාද නොනගන ස්වરૂපේ. මේක වැඩිපුර විස්තර බණට අවශ්‍ය කරන එකක් නෙවෙයි කරනකොට වහා ප්‍රතිඵල දැක ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා සීලයෙන් මේ වීතිකව මට්ටමට ඝන බාල වූ කෙලෙස් දුරු කිරීම නිසා බැනුන්නාහ ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ වචනය කාය කියන මේ දෙකේ සංවරය තිබුණට හිතේ රෝග හිතේ කලකොලකම් හිතේ අමලි නතර කරලා නැති නිසා වරින් වර මේ සීලයේ මෙතෙක් කල රැකගෙන ආපු මේ සියල්ලම විදගෙන කඩාගෙන යන විදිහේ ආවේග ජනක කෙලස් පැන නගින්න ඉඩ තියෙනවා හිතේ. ඊට පස්සේ ඒ පුද්ගලයාට ද්වේෂය අනුව ඥාන හතෙක් මරණව සොරකමක් කරනවා වගේ දේවල් බොහොම සුළු දේවල් බවට පත් වෙනවා. මොකද හිත වශයෙන් දැඩිව සැලෙන තත්ත්වයට යනකම් කෙලස් ආවේග නැගලා ලෝභය වැඩි වුණත් කාම මිත්‍යාචාර ඒ වගේම බොරු කීම් කේලාම් කීම් වගේ දේවල් වලට පෙළඹෙනවා. ඒ නිසා අර රැකගෙන යන කරගෙන යන බැනුන්නාහා සිටීම තරං වූ ආනිසංසසයිත වූ සීලේ වරින් වර බිඳියක්. ඒ මොකද හේතුව හිතේ සංවරයක් නැතිකම නිසා හිතේ ප්‍රතිපදාවක් නැති නිසා, ශික්ෂාවක් නැති නිසා, හිතේ ලෙඩ රෝග එහෙම තියෙන නිසා, මේ නිසා මේ ළඟට මධ්‍යම ප්‍රමාණයට ඇත්තා වූ කෙලස් වලින් එන කරදර තාමත් මේ පුද්ගලයාට මේ සීලවන්තයාට වරින් වර කරදර කරනවා මේ නිසා මේ ඝන බහල වූ රළු වූ වීතික්‍රම කෙලස් පාලනය කරන විගමනය කරන මේ සීල ප්‍රතිපත්තිය රකින්න කෙනා මේ ළඟට කල්පනා වෙනවා ඉබේම මේ සීලය රැකීමේ වැඩපිළිවෙල දුරදිග යන විදිහට කරන්න නම් හිත තැම්පත් කරගන්න ඕනේ. ඒ හිත තැම්පත් කිරීමේ වැඩපිළිවෙලට කියනවා සමාධි ශික්ෂාව අපි එදා තේරුම් අරගත්ත විදිහට මේ සමාධි ශික්ෂාව සුද්ධ සමත වශයෙන් වඩන්න පුළුවන්. නැත්නම් විපස්සනාව හා සම්බන්ධ සමතේ වශයෙන් වඩන්න පුළුවන්. අද මේ පිළිසේ මේ දෙපාර්ශවයේම කියනවා. සමතේ නම් එකයි. නමුත් මේ වඩන ක්‍රම විවිධ නිසා ඒ විවිධ විශාල මාත්‍රකාවක් මේ සමතේ යටතේ ගැවෙනවා. මේ සමතයෙන් කරන්නේ හිතුමනාපේ ඍෂිසේ තමන් කැමැති කැමැති තැන ඇවිදිමින් අයාලේ යමින් තිබුණ හිත මේ තාකල් සංසාරේ කිසිම ශික්ෂාවක් හැදියාවක් යොමුවක් නැතිව ඍෂිසේ යමින් තිබුණ හිත පරම්පරානුගතව පැවිත එන්නා වූ උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා විසින් බොහෝ කාලයක් පරිහරණය කරලා දැන දැකගත්තා වූ කර්මස්ථානයක යෙදවීමයි සමතේදී යෝගාවචරය විසින් කරන්නේ අද මෙතන සිදුවෙන වැඩපිළිවෙල අනුව බලනකොට කෙනෙකුට ගන්න පුළුවන් ඒ අනුව මූල කර්මස්ථානීය ආනාපාන සති භාවනාව වේවා එහෙම නැත්නම් පිම්බීමේ හැකිලීමේ භාවනාව වේවා කර්මස්ථානාචාර්යයන් වහන්සේලා විසින් හඳුන්වා දෙන ඒ මූල කර්මස්ථානයේට නැවත නැවතත් හිත යෙදවීමයි සමතේදී යෝගාවචරය විසින් කළ යුත්තේ මේ විදිහට හිත නැවත නැවත කර්මස්ථානයේ යොදවන අවස්ථාව එනකොට මුලදී ඊ타මත්ම වෙහෙස ස්වરૂපයක් ගන්නවා මේ භාවනා කළ පිරිස එහි යතා වූ භාර දෝරකම දුෂ්කර භාවයේ දැනටමත් වටහාගෙන තියෙනවා. පිටින්නේ නැහැ. හිත නැවත නැවතත් අර පරණ කලකොල භාවයට අනුව එක තැන තියන්න බෑ. අර කූඩල්ලා කොට්ටේක උඩ තියන්න බැරුව වගේ පෙරලිලා වැටිලා. නමුත් යෝගාවචරයාගේ වීරිය නිසා සංසාරයට ඇති බය නිසා නැවත නැවතත් එහිම යෙදවීම අනුව පුහුණුවත් සමග හරියට එල්ලය හරියන්න පටන් අර ගන්නවා. එහෙම වෙනකොට ඒ හිතට අර මුලින් කියාපු විදිහේ වීතික්‍රම කෙලෙස් ඒ කියන්නේ කයෙන් සිදුවෙන ඝන බහල දුස්චරිත වචනයෙන් සිදුවෙන ඝන බහල දුස්චරිත මුලින්ම සීලයෙන් කපල හැරලා දැන් හිතේ ඇත්තා වූ කෙලෙස් චෛතසික කෙලෙස් මැඩලීමේ අදහසෙන් දුරු කිරීමේ අදහසින් නැවත නැවතත් හිත මූල කර්මස්ථානයේ යොදවනකොට යම් වෙලාවක මූල කර්මස්ථානයත් එක්ක හිත එකිනෙකට මූලලා හිටියොත් ඒ අවස්ථාවේදී හිතට මේ තාක්කල් සංසාරේ පුරාම කරදර කරමින් පෙළමින් තිබුණා වූ කෙලෙස් වැද ගැනීම නතර වෙනවා. හිතත් අරමුණක් අතර ඉඩක් නොතබා මෙනෙහි කිරීම දිගට යනකොට නැවත නැවතත් විනය කරනකොට හිතට හිත නියම විදියට අරමුණට එල්ල කරනකොට එතනට කෙලෙස් වැඩ ගැනීම නතර වෙනවා. ඒ නිසා හිතට ආරක්ෂාවක් ලැබෙනවා. කෙලෙස් ඇතුළට වැද නොගන නොගන්නා වූ ආරක්ෂාවක් ලැබෙනවා. මේක ප්‍රයත්නයකින් තොරව නියමාකාර එල්ලේකින් තොරව නැවත නැවතත් අරමුණ එහිම යෙදවීමේ වීර්යයෙන් තොරව ගන්න පුළුවන් දෙයක් නොවෙන නිසා සංසාරේ කවදාකවත් නොවින්ද විදිහේ විවේකයක් ලැබෙන්න පටන් ගන්නවා. මේ විවේකය නිසා සතුට පහළ අර වීතික්‍රම කෙලස් කියන කායික දුස්චරිත වාචික වාචසික දුස්චරිත නතර කිරීමට යම්කිසි කෙනෙක් සීලයේ වශයෙන් හැසිරුණා නම් ආනිසංස වශයෙන් ඒ පුද්ගලයාට බැනුන්නාහා ඉන්න කම ලැබෙනවා. අපවාද නැති කම ලැබෙනවා. වෙන විදිහකට කියනවා නම් මේ ලෝකේ මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. මිනිසෙක් විදිහට ඉපදිච්ච කෙනා උතුම් මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඒ මත ඉඳගෙන යම් කිසි කෙනෙක් මේ සමතේ වැඩිවීමට නැත්නම් සමාධිය වැඩිවීමට අරමුණක හිත නැවත නැවත යොදවනවා නම් යම් වෙලාවක නොසිඳි වීර්යයකින් නොනිමි වීර්යයකින් පසු නොබසින වීර්යයකින් දිගට දිගට මේ කරන්ට බෑ වගේ හිතන මේ කටයුත්තේ යෙදෙනවනම් ඒ පුද්ගලයාගේ එල්ලයක් හරියට හරිනම් ඒ කියන්නේ පිම්බීම සිදුවෙන අවස්ථාවේදී පිම්බීම සිදුවෙනවා කියලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේක හැකිලීමද කියලා පටලැවිල්ලක් වෙන්න බෑ. හැකිලීම සිදුවෙන වෙලාවේදී පිම්බීමද කියන සැකයක් වෙන්න බෑ. තවත් විස්තර කරනවා නම් බිම්බීමේ මුල අවස්ථාවේදී මුල අවස්ථාව වගේ දැනගන්න ඕනේ. මැද අවස්ථාවේදී මැද අවස්ථාව වගේ දැනගන්න ඕනේ. අග අවස්ථාවේදී අග අවස්ථාව වගේ දැනගන්න ඕනේ. ඒ කියන්නේ තමන් අරමුණ ආශ්‍රය කරන වෙලාවේදී පිරිසිඳන වෙලාවේදී නිවැරදි එල්ලේ තියෙනවා නම් ඒ අරමුණට හිත මේ විදිහට ලං වී පිටීම නිසා හිතට මේ තාක්කල් සංසාරේ පුරුද්දට ගලාගෙන ආපු කෙලෙස් ප්‍රවාහය කපා හැරෙනවා. ඒ කපා හැරීම නිසා ලොකු විවේකයක් ඇති වෙනවා. ඒ විවේකය නිසා ප්‍රීතිය පහළ වෙනවා. විවේකජම් පීති සුඛං කියලා බුදුරජාණන් වහන්සේ මේක දක්වලා තියෙනවා. මේකත් යෝගාවචරය විසින්ම අත්දකින්න දෙයක්. යම් විදියකට මේ යෝගාවචරය මේ විදිහට අරමුණේ හිත අලවා තබා ගැනීමේ කටයුත්ත වෙහස නොබලා ඊටාම ඉවසීමකින් ඊටාම දැරීමේ ශක්තියකින් යුක්තව අද එක පිංගීමේ හැකිරීමේ වාර දෙකක් එක දිගට එල්ලෙන් යුක්තව නිරීක්ෂණය කරගන්න පුළුවන් වුණා නම් ඒ නැත්නම් ආස්වාද ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරන්න හුස්ම රැල්ල අද වාර දෙකක් ආස්වාසේ එකයි ප්‍රස්වාසයයි ආස්වාසේ දෙවෙනි වතාවට ප්‍රස්වාසයේ දෙවෙනි වතාවට ආදී විදිහට යාන්තමට හිත තියාගෙන හිටියානම් මේ ගාව පරියන්කේදී මේ යෝගාවචරය මේ වාගේ වාර තුනකට සැලසුම් කරනවා. තුනක් ඉන්න උත්සාහ කරනවා. හතරක් ඉන්න උත්සාහ කරනවා. පහක් ඉන්න උත්සාහ කරනවා. මේ විදිහට කරන්ට කරන්ට කරන්ට යන්තා අඛණ්ඩව වීර්ය පවත්වනවනම් යන්තා නිවැරදි එල්ලේ පවත්නවා නම් ඒ තාක් දුරට හිතට කෙලෙස් වැඩ ගැනීම නතර වීම නිසා විවේකයේ පහළ වෙනවා. මේ පහළ වීම අනුව සතුට සාමයට කාරණා පහළ වෙනවා. මේම භාවනා කරගෙන කරගෙන යනකොට මේ හුස්ම වාර දෙකක් කියලා කියන්නේ වැඩි වෙලාවක් නෙවෙයි. තින්දීම හැකිලිම වාර දෙක තුනක් කියලා කියන්නේ වැඩි වෙලාවක් නෙවෙයි. ක්ෂණයක් දෙකකින් හිත විවිධ අරමුණු දිගේ ආයෙත් කෙලස් ටික ගන්නට පළ ඉරක් ඇති වෙනවා. කඩ දොරක් ඇති වෙනවා. මේ කඩ දොර ඇති වෙනවත් හා සමගම අරමුණෙන් හිත වෙන් වෙනවා, කැඩිලා යනවා, එපා වීම පහළ වෙනවා, නීරස භාවයේ පහළ වෙනවා. මේ නීරස භාවයේ දිගේ හෝ එපා වීම දිගේ හෝ වෙන විදිහකට බලනවා නම් ආසාවක් දිගේ හෝ හිතට කෙලස් ටික ගන්නට බලනවා. මේ නිසා අර මොහතකට විවේකයේ ලැබපු හිත ක්ෂණයකින් කෙලෙසිලා කැඩිලා විසිරිලා මේ නිසා නැවතත් පිළීම පටන් අර ගන්නවා දුක පටන් අර ගන්නවා සතුට සාමයේ දුර වෙනවා මේ නිසා මුල් යෝගාවචරයට සතුට සාමය එනවට වැඩිය අසතුට තමයි ප්‍රකට වෙන්නේ මොකද වැඩි වෙලාවක් මූල කර්මස්ථානයේ තියාගෙන ඉඳ තරම් ඉස්පාසුවක් නැහැ යාන්ත්‍රමෙට වේදනාවක් හිතවිල්ලක් ආපු ගමන් ඒ විශේෂයි හිත දුර වෙලා ඒ විශේෂ වැටි ගන්නවා. වැටි ගත නිසා Taman ඉදිරියේ තියාගෙන මෙනෙහි කර යුතු පරිකර්ම කළ යුතු අරමුණ පිටින් ගිලිහිලා යනවා හිත විසිරී යනවා. මේ අවස්ථාවට තවත් ආයුධයක් උපකරණයක් කර්මස්ථානාචාරයන් විසින් මේ යෝගාවචරයාගේ අතට දෙනවා. මොකද මූල කර්මස්ථානයේ මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී යම් වෙලාවක බාහිර අරමුණක් අත්දැකීමට බරව කතා කරනවා නම් හිතවිල්ලක් වේදනාවක් බාහිර සත්‍යයක් ඇහැට රූප පෙනීමක් මේ මොනම දෙයක් හෝ වේවා ඇවිදිලා ඉදිරිපත් වෙලා හිත අරමුණෙන් උදුරාලනවනම් ඒ අරමුණ මෙනෙහි කරන්න කියලා මෙනෙහි කිරීමේ වටිනා උපක්‍රමය හඳුන්වා දෙනවා. එතකොට කරන්නේ කෙලෙස් පහළ වෙන පහළ වෙන කෙලෙස් වලට දෙලින්ම පහර දීමට උපකරණයක් ආයුධයක් වඩපත් වෙනවා මේ මෙහි කිරීම. මූල කර්මස්ථානයේ හිත පවතින තාක්කල් මූල කර්මස්ථානයේ හිත මෙනෙහි වෙනවා, මානසිකාරයට නංවනවා. යම් වෙලාවක මූල කර්මස්ථානයට බාධා කරමින් ඒක වහයලා ගනිමින් හිතවිලි එනවනම් වේදනා මතු කරනවනම් ශබ්ද රස ගන්ධ ස්පර්ශ මොනම දෙයක් හරි මතුවෙනවනම් ඒ දෙයට හිත යොදනවා ඒ යෙදවීම නිසා හිතවිල්ලක් ආපු වෙලාවක හිතවිල්ලට හිත යෙදවීම නිසා ඒ හිතවිල්ල රස විඳීමක් හිතවිල්ල දිගේ යෑමක් හිතවිල්ලට වසඟ වීමක් සිදු වෙන්නේ නැහැ එපා වීමක් පහළ වුණොත් මට දැන් එපා වීම පහළ වෙලා තියෙන බවට එපා වීම එපා වීම වශයෙන් මෙනෙහි කරනකොට එපා වීම වැඩිලා එපා වීම මහා මෝදුරැල්ලක් වගේ ඇවිල්ලා ගිල ගන්න ස්වරූපයක් නැතු වෙනවා. එක්කෝ එපා වීම වැටෙහෙන්න ගන්නවා එක්කෝ එපා වීමේ වැඩිම නතර වෙනවා. මේ නිසා යෝගාවචරය දැන් උපක්‍රම දෙකකින් හිත විවේකයටපත් කරනවා. එකක් තමයි අරමුණේ හිත ඉතාමත්ම සමීප කරගැනීම. මූල කර්මස්ථානයේ හිත ඉතාමත්ම සමීප කරගැනීමෙන් එහි නැවත නැවතත් වීර්යය යෙදවීමෙන් කෙලෙස් ශෘංගා ගන්නට නොදීම හිත ආරසා කරගන්න. දෙවෙනි ක්‍රමය තමයි හිත හිතට කෙලෙස් රිංගාගත් අවස්ථාවක් ආවොත් මෙනෙහි කිරීමෙන් මැඩලන. මේ නිසා යෝගාවචරය දවසින් දවස ඍජු ප්‍රතිපත්තියෙන් වඩා ඍජු ප්‍රතිපත්තියට යමින් රෝගය හඳුනා ගනිමින් ප්‍රතිකර්ම අවස්ථානුකූලව කිරීම නිසා ක්ෂණයක විවේකයේ ලැබපු යෝගාවචරය දැන් එක දිගට ක්ෂණ දෙකක් හිත විවේකීව තියාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. ක්ෂණ දෙකක් තියාගෙන ඉන්න පුළුවන් කෙනාට ක්ෂණ තුනක් දිගට පවත්වන්න පුළුවන් භාවය ලැබෙනවා. මේ ගුරුවරයාගේ දක්ෂකමක් නිසා නෙවෙයි. මේ පත පොතවල තියෙන ධර්මයේ දක්ෂකමක් නිසා නෙවෙයි. මේ Taman කල්පනා කිරීමේ ශක්තිය නිසා ඇති දක්ෂකමක් නිසා නෙවෙයි. නිවැරදි එල්ලයක් නැවත නැවත හිත එහිට යෙදවීමක් කියන මේ මූල බල ධර්ම දෙකේ ශක්තියයි. ඒ නිසා යම් කිසි යෝගාවචරයක මතුවෙන අරමුණට හිත හරියට එල්ල කිරීමේ දක්ෂතාවයේ තේරුම් අරගන්නවා මේ එල්ලේ යුතුව නැවත නැවතත් හිත එහිම යෙදවීමේ අපස් නොපසුබස්නා වීර්ය සහිතනම් අන්න ඒ දෙකට ලැබෙන ලාභයේ වශයෙන් යෝගාවචරයේ හිත කෙලෙස් වලින් දුරව මොහොතක් පසු වෙනවා මේ වැඩ පිළිවෙලම තව මොහොතකට දික් කර ගන්න තරම් යෝගාවචරයාගේ සූරකමක් තියෙනවනේ ඒ යෝගාවචරය අර විවේකයේ මොහොත දෙමොහොතකට දික් කර ගන්නවා මේ දෙමොහොතක් කරපු කෙනා තුන් මොහොතකට දික් කර ගන්නවා එක තත්වරයකට හිතනද අපි ගන්න ව්‍යායාමය එකවරක් යොදනවා එකවරක් එල්ල කරනවා නම් තත්පරයක් භාවනා කරයි කියලා කියන්නේ එක ක්ෂණයක් හිත කෙලස් වලින් දුරු කර තබා එක දිගට තත්තර පහක් භාවනා කරන්න පුළුවන් නම් ෂණ පහක් යෝගාවචරය හිත කෙලෙස් වලින් දුරු කර තබා ගන්න. මේ විදිහට මේ යෝගාවචරයට පුළුවන් නම් එක විනාඩියක් මෙසලි අරමුණේ හිත තබාගෙන භාවනා කරන්න ඒ විනාඩිය කාලය තුල 60 වාරයක් හිත කෙලෙසින් දුර වෙනවා. මේ විදිහට විනාඩි 5ක් නම් 300 වාරයක් මේ විදිහට කල්පනා කරලා බලන්න භාවනාවේ ප්‍රතිඵල අකාලිකයි කල් නොයවා ප්‍රතිඵල දෙන සුළුයි මේ දෙන ප්‍රතිඵලය කවදාකවත් කල්පනා කරලා ගන්න දෙයක් නෙවෙයි පොතපත්වල දෙයක් නෙවෙයි ගුරුවරයා කියපු දේ අහගෙන හිටපු දෙයක් නෙවෙයි හිතලා මතලා ප්‍රාර්ථනා කරලා ගන්න දෙයක් නෙවෙයි තමන්ගේම අත්දැකීමෙන් ඍජුව වර්තමාන මොහොත වශයෙන් දකින අත්දැකීම මේ නිසා යෝගාවචරයට ඒ ඒ අරමුණේ හිත විවේකගත කිරීම කෙලෙසින් දුරු කර තබා ගැනීම කියනා වූ මේ සමාධිය yaadෙන්ට ගන්නකොට හිතේ වරින් වර නැගිටෙමින් මහා රැලි සුලි නංගන්නා වූ කෙලෙස් ධාරාව මේකට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා. අපාය. මොහොතක් හරියට භාවනා කරනවා නම් මොහොතකට කපා හරිනවා. දෙමෝතක් භාවනා කරනවා නම් දෙමෝතකට කපා දෙනවා. ඒ තරම්ම ප්‍රතිඵල ඍජුයි ප්‍රතිඵල එකිනෙක කෙරෙහි ගන්න ප්‍රයත්නයේ සමාන ප්‍රතිඵල දෙන ස්වරූපය. මේ විදිහට සමත භාවනාවේ යෙදෙන යෝගාවචරයාන බාහිර අරමුණක් යදාගෙන මෛත්‍රී භාවනාව හෝ වේවා බුද්ධානුස්සතිය හෝ වේවා එකම අරමුණක හිත නැවත නැවත යෙදවීමෙන් මේ වීතික්‍රම කෙලෙස් පරිඋත්තාන කෙලෙස් දුරු කර තබා ගන්නවා. විපස්සනා යෝගාවචරය තමන්ගේ ඉන්ද්‍රයන් හයට ඒ කියන්නේ ඇහැට කනට දිවට නාසයට ශරීරයට ඕනම අරමුණක් විශ්ේ හිත ඍජුව පැවැත්වීම නිසා එක එල්ලෙන් පැවැත්වීම නිසා නොනවතින වීරයකින් පැවැත්වීම නිසා ඒ ඒ අරමුණේ හිත ලං වී සබා ගැනීමෙන් හිතත් අරමුණත් අතර කෙලෙස් වලට ඉඩ නොතැබීමෙන් ක්ෂණිකව අරමුණක් පාසා සමාධිය පිටවන. මේ නිසා මේකට ක්ෂණික සමාධිය කියනවා. මේ නිසා වීතික්‍රම කෙලෙස් යන්නා වූ පරිපක් ප්‍රතිපක්ක ධර්මයේ ප්‍රතිපක්ෂ ධර්මයේ දුර වෙනවා. මේ වීතික්‍රම කෙලෙස් දුරු වීම නිසා ඒ යෝගාවචරයට සතුට විවේකයෙන් උපන් සතුට පහළ වෙනවා. මේ සතුට පහළ වීම නිසා යෝගාවචරය මෙතෙක්ල් ඇදහිීමෙන් කරගෙන ගියා නම් මේ නැවත නැවතත් මෙනෙහි කිරීම යෝගාවචරය දැන් තමන්ගේම අත්දැකීම සහිතව තමන්ගේම ප්‍රතිඵල සහිතව තමන්ගේම දැඩි ආසාවකින් උනන්දුවකින් වැඩි වැඩියෙන් කරන්ට පෙළඹෙනවා. එහෙම නැත්නම් ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවකින් මැන බලා ගන්න පුළුවන් තමන්ටම අධ්‍යක් ගන්න පුළුවන් ශ්‍රද්ධාවකින් ඔප්නන්නේ. මේ ශ්‍රද්ධාව නිසා නැවතත් වීර්ය කරන්ට ලොකු අස්වැසිලක් ලැබෙනවා. නැවත නැවතත් වීර්ය කරගන්න පුළුවන් ලොකු ඉවසීමේ ශක්තියක් ලැබෙනවා. යම් විදියකට වීර්ය නැවත නැවතත් පවත්වනවා නම් මේ වීර්ය නිසා අරමුණ විසෙයි අප්‍රමාදීකම අරමුණට ඉස්සර වෙන්නේ නැහැ අරමුණට පහු වෙන්නේ නැහැ. වීර්ය සමව පැවැත්වීම නිසා සතිය පහළ මේ විදිහට වීර්යයි සතියයි දිගට පවත්වන යම්තා කාලය පවතිනවාද එතකොට සමාධි ස්කන්ධයේ වශයෙන් සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙනවා. මේ සම්පූර්ණ වීම නිසා ප්‍රඥාවට ඉඩ සැලසෙනවා. බලන්න කොච්චර ඍජු භාවයෙන් වඩා ඍජු භාවයක් මේ ධර්මයේ කියනවාද කියලා. මෙතනදී අපි ලෝක උපමාවක් ලෞකික උපමාවක් ඉදිරිපත් කරගත්තොත් යන්තිති රෝගයෙන් පෙළෙන කෙනෙක් ඒ රෝග කාරකයේ විස බීජය ශරීරය ඇතුලේ විසිසේ වැඩෙන තාක්කල් පෙළෙනවා දුක් විඳිනවා, ලෙඩ වෙනවා, දුකටපත් වෙනවා. මේ දුක යම් වෙලාවක මරණාසන්න දුකක් වෙන්න පුළුවන්, මාරාන්තික දුකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ රෝගියා මේ දුකින් මිදීම බලාපොරොත්තු කැමති වෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් ඇතුළත රෝග බීජ පවතිද්දීම, විස බීජ පවතිද්දීම, පෙළෙද්දීම මරණය ආසන්න හෝ මරණ දුකකටපත් වෙන්න ඉඩ තිබියදීම ඒ කියන්නේ Tamanට හොඳටම අවශ්‍යතාවයේ තියෙදීම මේ රෝගය දුරු වේවා කියලා ප්‍රාර්ථනා කළාට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ප්‍රාර්ථනාව නම් 100%ක් හිතින්ම කරන ප්‍රාර්ථනාවක්. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්න නම් ඒ සම්බන්ධව රෝගයේ බරපතලකම හැටියට එක්ක වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අද්වේතක් කරන්න ඕනේ. මේ නියම ඒ කියන්නේ හරියට වැළඳී තියෙනා වූ රෝග බීජයට ප්‍රතිපක්ෂ වූ දෙහෙත ශරීරගත වෙනකන් මේ විස බීජයේ සරුවට මේ ශරීරේ පුරා වැඩෙනවා. විස බීජයේ සරු වෙන්න වෙන්න දුක වැඩි වෙනවා. ඒ නිසා යෝගාවචරයේ වාගේ මේ ලෙඩාට සිද්ධ වෙනවා මෙහෙම වෛද්‍යවරයෙක් හම් වෙලා වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගන්නට එහෙම නැත්නම් දන්නා වූ අද්වේතක් කරන්නේ. සමහර වෙලාවට දැන් කාලේ ඉංග්‍රීසි බෙහෙත් වලන ඒ බෙහෙත් පවතිනවා ලියලා තියෙනවා අසවල් රෝගයට අසවල් මාත්‍රාව ගත යුතුයි අසවල් ප්‍රමාණයක් ගත යුතුයි. මෙන්න මේ විදිහේ කාරණා කරුණු ඉදිරිපත් කරගත යුතුයි රෝගයෙන් අත මිදෙන්න. මේ ඉදිරිපත් කරගත්ත පළියට නමුත් රෝගේ සනීප වෙන්නේ නැහැ. අර දීලා තියෙන උපදේශ හරියට මාත්‍රාව බලලා කලාව බලලා වේලාව බලලා කරන්න ඕනේ. මෙතන විදිහකට කියනවා නම් දෙන වෛද්‍ය උපදේශ පිළිපදින්න ඕනේ. Tamanට ඕන ප්‍රමාණයට බෙහෙත් අරගෙන හරියන්නේ නැහැ. Tamanට පහසු වෙලාවට බෙහෙත් අරගෙන හරියන්නේ නැහැ. ඒක නියම ප්‍රමාණය වෛද්‍යවරයාගෙන් දැනගන්න ඕනේ. එහෙම වෙලාව වෛද්‍යවරයාගෙන් දැනගන්න ඕනේ Taman ඒ විශේෂ පත්‍යම් වෙන්න ඕනේ. අවශ්‍ය රුචි රුචි ආහාර හරියන්නේ නැහැ. ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍ය ඉරියව්ව ප්‍රත්‍ය ඍතු පරිහාසය වෙන ඇති කර ගන්න ඕනේ. ඒ අනුව තමයි මේ ඇතුළත ඇත්තා වූ රෝග බීජය දුර්වල කර ගන්න පුළුවන් වෙන්නේ. යම් වෙලාවක හරියට රෝගය දැනගෙන අඳුනගෙන නියම ප්‍රති බීජ එහෙම නැත්නම් බෙහෙත ශරීරයටපත් වුණොත් එතන ඉඳලා අර ඇතුළත ඇත්තා වූ විස බීජ දුර්වල වෙන්න පටන් අරගන්නවා. මේ දුර්වල වීම කොච්චරක් ඉක්මනට සිද්ධ වෙනවද? ඒහා ප්‍රමාණයක් රෝගියාගේ ඉදුම් හිතුම් පහස්පල් ලබනවා. ආහාර රුචිය ඇති කරනවා. ඉරියව් පැවැත්වීම පහසු වෙනවා. නමුත් තාම දිගටම වෛද්‍ය ප්‍රතිකර්ම දිගට ගෙනියනවා. වෛද්‍ය ප්‍රතිකර්ම දිගට නියම වේලාවට නියම කාලාවට නියම මාත්‍රාවට සිද්ධ වෙනවනම් දිගින් දිගට දිගින් දිගට ඇතුළත් වෙන රෝග බෙහෙත් වඩියක් පාසා බෙහෙත් වඩියක් පාසා ඒ රෝග බීජ දුර්වල වීම සිද්ධ වෙනවා. නමුත් බෙහෙත් පාවිච්චියේදී සාරයක් නැතිනම් එහෙම නැත්නම් නියම මාත්‍රාව දන්නේ නැත්නම් නියම වේලාව දන්නේ නැත්නම් කොච්චර හොඳ බෙහෙතක් වුණත් කොච්චර ශක්ති සම්පන්න බෙහෙතක් වුණත් රෝගියා බෙහෙතට මෙත් ඇරියෙනවා. එහෙම නැත්නම් සුවකල නොහැකි දෙයක් බාටපත් වෙනවා. බෙහෙතක් ගන්නවා නමුත් බෙහෙත් නියම වේලාවට කරන්නේ නැහැ, නියම ප්‍රමාණයට කරන්නේ නැති නිසා මේ අසාධ්‍ය භාවයකටපත් වෙනවා. ඒ කියන්නේ බෙහෙත කෙරෙහි ඇත්තා වූ ගෞරවය නැති නිසා නොසලකීම නිසා ලංකාවේ අද ඉන්න යෝගාවචරයෝ බොහෝ යෝගාවචරය අසාධ්‍ය යෝගාවචරයෝ. මොකද කාරණාව දෙහෙත් තියෙනවා කවුන්ටරේ ගිහිල්ලා සල්ලි දී ප්‍රමාණයෙන් ගන්න. ඉතින් ගන්න. අරගෙන ඒකේ තියෙන උපදේශ කියවන්න විවේකයක් නැහැ. ඒ කියන උපදේශ පිළිබඳ ගෞරවයක් නැහැ. සැලකිල්ලක් නැහැ, උනන්දුවක් නැහැ. බෙහෙත වැඩි වැඩියෙන් පාවිච්චි කරනවා. සමහර විටක මේක නියමම බෙහෙත වෙන්නත් පුළුවන්. නමුත් බෙහෙතට ගෞරව නොකරන නිසා මේ විස බීජ විනාශ වීම ක්‍රමානුකූලව සිදු වෙන්නේ නැහැ. රෝගියා තමන්ට අවශ්‍ය කරන ප්‍රත්‍ය ජලපෙන ආහාර විශේෂ සැලකීමක් නැහැ. වෛද්‍යවරයෙක් හමු වෙලා වෛද්‍යවරයෙකුට ගෞරව කරන්නට සූදානම් නැහැ. මේ නිසා නියම බෙහෙත නමුත් වැරදියට පාවිච්චි කිරීම නිසා සුව කළ නොහැකි තත්ත්වයකට පත් වෙනවා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ විශාල වෛද්‍ය පරීක්ෂණ රාශියකින් තමයි බෙහෙතක් ලෝකෙට ඉදිරිපත් කරන්නේ. ඒ ඉදිරිපත් කරන බෙහෙත නිවැරදි වැරදි නම් ඒකත් නඩු දාන. එහෙම කර ඒ වගේ නීති වලින් බේරලා තමයි බෙහෙතක් වෙළඳ පොළට එන්නේ. මේම ආපු බෙහෙත උනත් Tamandම ඒ බෙහෙතටම අදාළ රෝගේ තිබුණා උනත් එහෙම Tamand ඕන පළියට අරගෙන මාත්‍රාව කලාව වේලාව නොදැන පාවිච්චි කරුවොත් වෙන්නේ හරියට වෙදකම දන්න ලෙඩෙකුටවත් ඒ ලෙඩ ආය සනීප කරගන්න බැරි වෙනවා. මොකද මේ බෙහෙතට මේ ශරීරය හුරු වෙනවා. ශරීරය කොළමොළ. අන්න ඒ වගේ තමයි මේ භාවනා කිරීමේදී මේ උපදේශ පන්තිය හිතන්න එපා මේ අවුරුදු 2500ක් පරණ වේතක් කියලා. 2500 බොහෝම පරණයි මේ බෙහෙත. මේ ආර්ය වංශයෙන් පැවතගෙන ඉන්න බෙහෙතක් මේක. සෑම ආර්යයන් වහන්සේ නමක් ඥානං මේ පු탁ජන භූමිය ඊතර කරලා ඒකොටට මේ බෙහෙතෙන් තමයි කි. සෑම රහතන් වහන්සේ නමක්ම සෑම මහ රහතන් වහන්සේ නමක්ම සෑම ප්‍රති පසේ බුදුරජාණන් වහන්සේ නමක්ම සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම මෙන්න මේ බෙහෙතෙන් තමයි වැළඳුවේ මේ බෙහෙත තමයි ගෞරවයෙන් ඉතාමත්ම කාය ජීවිත නිරතේක්ෂව මගේ ඇඟ මගේ ශරීරය මැරුණා කියන ආකල්පෙන් තමයි මේ දෙක පාවිච්චි කරන්නේ. ඒ නිසා මාත්‍රාව හරිය වෙලාවට කලාව වෙලාව හරිය වෙලාවට දෙහෙත ප්‍රතිඵල දෙනවා. ඒක අකාලිකයි. කල්නෝය කල්නෝය ප්‍රතිඵල දෙන සුදේ. ඒ නිසා හරි වේත උනත් වෛද්‍ය උපදේශ නොසලකා කටයුතු කරනවා නම් ඒ අවශ්‍ය ප්‍රතිපත්ති වල නොපිහිටා කටයුතු කරනවා නම් බේත වැරදිට ඉතින් ඉඳී තියෙනවා. සුව කරන්න බැරි තත්ත්වයකටපත් වෙන්න ඉඳී තියෙනවා. නමුත් වාසියක් තියෙන්නේ නැත්තම් මේකේ තියෙන ගැළවීමක් තියෙන්නේ කොයි වෙලාවෙ හෝ හිත මුරුදු කරගෙන ශ්‍රද්ධාව පිටවගෙන දෙන උපදේශ වලට ඉතාමත්ම ගෞරවය රකින්න පටන් අරගත්තොත් ඒ රකින්න මොහොතදී ප්‍රතිඵල දෙනවා. නමුත් වෙන්නේ මොකද මේ ඇතුම් බහපු ලෙඩ සහිත රෝගී හරියට මුලින් නමපු කලවාන. කොච්චර වැක්කරුවත් හොඳ උපදේශ නැහයට අහන්නේ නැහැ. ඒක ඇතුළට යන්නේ නැහැ. ඒක පිටින් වැක්කරුවා. ඒ නිසා මේ කලින් කලයේ මුලින් අතර නැමීම බොහෝම දුෂ්කර කාර්යයක්. ඒකේ වගකීම ගන්න අමාරුයි. සහයෝගය දෙන්නේ නැත්නම් ගන්න අමාරුයි. දෙපාර්ශ්වයේම සහයෝගයෙන් තමයි මේ කලයේ මුලින්ම මලුනේ උඩට හරවන්න ඕනේ. ඊට පස්සේ තමයි නියම උපදේශ පන්තිය මේ කලයට වැටෙන්නේ. ඒ නැත්නම් හිතට වදින්නේ. ඊට පස්සේ තමයි මේ බෙහෙත වැඩ කරන්න පටන් ගන්නේ. ඉතින් මේ නිසා මේ උපමාවේ හැටියටත් කල්පනා කරගන්න ඕනේ නියම බෙහෙත ලැබුණත් ඒක වේලාව කලාව බලලා පාවිච්චි කරන්නේ නැත්නම් ගුරු උපදේශ අනුව කටයුතු කරන්නේ නැත්නම් ඒ බෙහෙත නරකිත හිතිලා. බෙහෙත නොකර ඉන්න එක හොඳයි. මේ විදිහට යම් කිසි කෙනෙක් නියම ක්‍රමයට ප්‍රමාණය දැනගෙන කලාව මාත්‍රාව දැනගෙන බෙහෙත පාවිච්චි කරනවා නම් අර අපි කලින් සඳහන් කරගත්ත විදිහට හිතේ ගතේ පහසුව ලැබෙනවා ආහාර රුචිය ඇති වෙනවා නිින්ද ලැබෙනවා මේ නිසා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ රෝගියාගේ රෝගී తত্ত্বය අඩු වෙලා කාය ශක්තිය වැඩි පටන් ගන්නවා. මේ කාය ශක්තිය වැඩුණාට පස්සේ මේ යෝගාවචරයට ආහාර ටික ගන්න පුළුවන් වුණාට පස්සේ නිින්ද ලැබෙන්න වුණාට පස්සේ ශරීරයේ ශක්තිය වැඩි පටන් අර ගන්නවා. යම් කිසි මට්ටමකට රෝගය අඩමාරු කරගත්තට පස්සේ මර්ධනය කරගත්තට පස්සේ ශරීර ශක්තියත් ආවට පස්සේ මේ ශරීරයේම ප්‍රතිශක්තියක් වැඩෙන්න පටන් ගන්නවා. මේ ප්‍රතිශක්තිය නිසා මේ බලහීන වෙලා ගියා වූ විස බීජ ශරීරයේම ප්‍රතිශක්තිය මරලා දාන්න පුළුවන් ශක්තියකට පත් වෙනවා. මේ තරමට පත් වෙන රෝගියාට කාරණා වශයෙන් ලෙඩේ සනීප වීම ආනිසංස වශයෙන් ලැබෙනවා සැබෑව ඊටත් වැඩිය යෝගා ඒ රෝගියාට වැටෙනවා තමන්ගේ හිතේ ගතේ ශක්තිය ප්‍රතිශක්තිය තියෙනවා නම් රෝග දුරු කිරීම පහසු බව. තවත් ගැඹුරට වැටෙනවා වඩාත්ම ලේසි ක්‍රමේ නම් රෝග නොවලඳින විදිහට. කලින්ම හෙදකම පුරුදු කිරීම. සනීප ආරක්ෂාව. සනීප ආරක්ෂාවෙන් ගත කරාන ශරීරයේ යම් කිසි සාමාන්‍ය විස බීජ ප්‍රමාණයකට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තියක් තියෙනවා. ශරීරේ පුෂ්ටිමත් භාවය නිසා ඒ නිසා එවැනි රෝගයකින් සුව වෙලා නියම ක්‍රමයට වැඩ කළ සුවච යෝගාවතර රෝගියෙකුට නම් වැටෙනවා විස බීජ වලින් වෙන් වී ගත කිරීම තමයි ඥානාන්විත ක්‍රියාව. සිංහලේ අපේ කියන ආප්තෝපදේශ හැටියට කියනවනම් වෙදකමට වඩා බොහෝම වටිනවා හේදකම. නමුත් ලෙඩෙකුත් හැදිලා කියෙද්දී නැත්නම් ලෙඩකුත් හැදිලා කියෙද්දී හෙදකම ගැන සැලකල්ලකොත් නැත්නම් වේදකම ගැන සැලකිල්ලකොත් නැත්නම් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ ලෙඩා ගැන බලාපොරොත්තුවක් කියන්න අමාරුයි. ඒ නිසා සනීප වේගන එන ලෙඩාට නම් හොඳ හැටි කාරණාව තේරෙනවා. මේ පුද්ගලයා ඒ විස බීජ ද්‍රව්‍ය කුණු අපද්‍රව්‍ය එකතු වෙන තැන් පිරිසිදු කරගන්නවා. පිරිසිදු කරගෙන හොඳ සනීප ආරක්ෂාවක් ලබා ගන්නවා. හොඳ ආහාර සප්පාය දේවල් ලබා ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට නිින්ද ලබා ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට බෙහෙතට පාවිච්චි කරනකොට ශරීරයේ විශේෂ ශක්තියක් පහළ වෙලා අර විස බීජ දුරු වීම නිසා ඒ පුද්ගලයාට ලැබෙන විවේකයේ මත සතුට සැපය ලැබෙන්න පටන් ගන්නවා. ඒ විදිහටම තමයි යෝග ආචරයේකුත් හොඳම වැඩේනවා. විශ්වාස කරන මේ කියන ධර්මයේ බුද්ධ ධර්මයේ තියෙන උපදේශ අනුව විශ්වාස කරන හොඳම දේ තමයි දුස්චරිත නොකර කෙලෙස් වලට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාවල් කපා හැරීම. එහෙම නැත්නම් කෙලෙස් ඇතුළට වැද නොගන්නා ජීවිතයක් ගත කිරීම. විපස්සනා භාවනා කරන පූර්ණ කාලීනව භාවනා කරන සමත භාවනාව හෝ වේවා. යෝගාවචරයෙන් සඳහන් කරනවා ඉන්ද්‍රිය සංවරය කියනවා. මේ ඉන්ද්‍රිය සංවරයෙන් බලාපොරොත්තු වෙන්නේ ගන්න බහල කෙලෙස් පහළ වෙන්න තියෙන අවස්ථාවලින් මග හැරලා තමන්ගේ ඇඟ බේරගෙන වෙන් වී ගත කිරීම. මේක තමයි යෝගාවචර ජීවිතයේ හෙදකම. ඇහැට දකින දකින දේවල් දුවදුවා හොය හොයා අයාලේ යන හිතකී යුක්ත ඒව රස විඳින්න යනවා නෙවෙයි. අනට ඇහෙන තාක් දේවල් හොය හොයා ආහා ඒ අනුව කල්පනා කරනවා නෙවෙයි නාසයට ලබන්න පුළුවන් තරම් ආග්‍රහණ හොය හොයා හතරාතේ ඉවාල්ලාල්ලා දඟලනවා නෙවෙයි දිවට ඇති රස හොයමින් රස තෘෂ්ණාවෙන් මත් වෙලා දඟලනවා නෙවෙයි ශරීරයට අවශ්‍ය කරන ස්පර්ශ යාන වාහන Taman diman පහසුකම් හොයමින් ව්‍යාපාර කරනවා නෙවෙයි හිත අයාලේ යන්න දීලා හිතට ඍෂිසේ ගණිත දේ කල්පනා කරන්න ඉඩ දීලා මේක සැපයයි කියලා කල්පනා කරගෙන ඉන්නව නෙවෙයි. යෝගාවචරයා මේ ඉඳුරන් විශේෂයේ සංයමයක් ඇති කර ගන්න ඕන. මේක සීලයට ගැනීම දෙයක්. ඉන්ද්‍රිය සංවර සීලයේ වශයෙන් සඳහන් කරනවා. මේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් විශේෂයෙන්ම අර ඝන බහල වූ වීතික්‍රම කෙලෙස් රාශියක් කපා ගන්න පුළුවන්. මේ නිසායි ඒ ආර්ය පරම්පරානුගතව පැවතෙන උපදේශ මාලාවේ සඳහන් කරන්නේ ඇස් ඇත්තේ අන්ධේකු සේද හැසිරෙන්නේ කියලා. කන් ඇත්තේ දීල කුසේද හැසිරෙන්නේ කියලා. ගොළුවේ කුසේ හැසිරෙන්නේ කියලා. කාය බල කාය ශක්තිය තිබුණට ලෙඩේ කුසේ කොන්දේ අමාරු කෙනෙකුසේ හැසිරෙන්නේ කියලා. වෙන මොනකින්වත් බේරගන්න බැරි නම් මලමිණියෙකුසේ වැදහෙවන්නේ කියලා. ඒ මොකටද මේ වේග ආවේග වශයෙන් එන්නා වූ කෙලෙස් විශාල කෙලෙස් වලට දොර වහලා තියාගන්න. ඒ විදිහට දොර වහලා තියාගන්නවනම් ඒකට කියන්න පුළුවන් වෛද්‍ය විද්‍යාව නම් හෙදකම කියලා. භාවනාවෙන් කියන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය කියලා. ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ එන්න තියෙන කෙලෙස් රාශියක් කපා හැරීම. මේ කපා හැරගත්තට පස්සේ ඉතුරු වෙච්ච ප්‍රමාණය අරමුණක හිත බැඳ තැබීමෙන් කෙලෙස් ඇතුළට එන්න නොදීමෙන් පරිඋත්ථාන කෙලෙස් නතර කර ගැනීම. මේ විදිහට යම් කිසි කෙනෙක් ඒ වීතික්‍රම කෙලෙස් සීලයෙන් ආරක්ෂා කර ගන්නවා නම් ඒ අතර සීල ආරක්ෂාව ලැබෙනවා. දොස්සහන් නැතුව අනුන්ගෙන් අපවාද නැති ජීවිතයක් මෙලවදීම ලැබෙනවා. උතුම් මහත්ම ගතිය, උතුම් ගතියති පුරුෂයෙක් වශයෙන්, මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් එයින් නොනවති හිත සංයමය කරගන්න හිතේ ලෙඩ සනීප කරන මට්ටමට ගියොත් ඒ පුද්ගලයාට ලැබෙන විවේකය නිසා සතුට පහළ මේ විදිහට කටයුතු කරගෙන යන මේ යෝගාවචරයට සීලෙන් සමාධියෙන් නැත්නම් ඍජු භාවයෙන් වඩා ඍජු භාවයට ඉදිරියට ගමන් කරන යන වෙලාවේදී වැටෙනවා මේ සමාධියේ හිත පවත්වාගෙන යන තාක්කල් නම් හිත පරිඋත්තාන කෙලෙස් වලින් අයින් කරලා පැහැදිලි කරගෙන ඉන්න පුළුවන්. නමුත් වරින් වර නැවතත් හිතට කෙලෙස් වැඩ ගන්න ස්වરૂපයේ තියෙනවා සමාධිය නැති වෙනවා. මේ නිසා මේ හිතේ සමාධියෙන් විවේකයේ බුද්ධ විඳින කෙනාට විතරක් විශේෂයෙන් වැටෙන්න පටන් අර ගන්නවා මේ කෙලෙස් ඇති කරන්න පුළුවන් වූ ශේෂ ප්‍රමාණ නිදාගෙන සිටින ප්‍රමාණ අනුසය ප්‍රමාණ මේ හිතේ තියෙනවා මේ අනුසය කෙලෙස් නැත්නම් කෙලෙස් ඇති කරන්න පුළුවන් ස්වરૂපයේ හිතේ පවතින නිසායි මේ වරින් වර අරමුණු අනුව කෙලෙස් පහළ වෙන්නේ කියලා මේ අනුසය කෙලෙස් මුලිනුතරා දැමීමේ ගලවා දැමීමේ කටයුත්තකට හිතේ මේ වැඩේ තමයි අපි අර ත්‍රිවිධ ශික්ෂාවේ අවසාන කොටස වශයෙන් ඇත්කත්තා වූ ප්‍රඥා ශික්ෂාව ප්‍රඥා ශාසනය ඉදිරිපත් වෙනවා. ඒ අවස්ථාවේදී අර සමතයෙන් හිත දියුණු කරගත්ත සමතයෙන් හිත පිරිසිදු කරගත්ත යෝගාවචරයා දිගින් දිගටම දිගින් දිගටම කෙලෙස් වැඩ නොගන්නා විදිහට අරමුණට හිත අලවා තැබීමේ වීරිය පවතින තාක්කල් කෙලෙස් වැඩ ගැනීමක් නැති වෙනවා. ඒ අනුව නැවත නැවතත් අරමුණේ අප්‍රමාදී බව සජීවී බව හිතේ පහළ වෙනවා නම් ආරක්ෂාවක් සැලසෙනවා හිතට මෙන්න මේ වැඩ පිළිවෙල දිගට ගෙනියන්න ගෙනියන්න ගෙනියන්න හරියට අර නියම බෙහෙත ලැබිලා ශරීරයේ ලෙඩකාරක රෝගකාරක විස බීජ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙන්ට අඩුවෙන්ට ඒ රෝගියාට කායික මානසික සැපය ඉරියව් සපාය ලැබෙන්න ආසේ මේ යෝගාවචරයාගේ කෙලෙස් කඳ ක්‍රමක්‍රමයෙන් වීදී යන්න පටන් අර ගන්නවා දෙවි යන්න පටන් අර ගන්නවා යම් අවස්ථාවක අර රෝගියාගේ ඇඟේ ඇතිවෙනා වූ ප්‍රතිශක්තිය නිසා ප්‍රතිජීවී නිසා මතුමැත්තේ පහළ වෙන කෙලෙස් විසබීජ ඇති නොවෙන්නම ශරීර ශක්තියම වැඩි වග බලා ගන්නවා වගේ මේ හිතෙත් ප්‍රතිශක්ති වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රතිබල වැඩෙන්න පටන් ගන්නවා. මේවා පහකට නම් කරනවා බුදුරජාණන් වහන්සේ. ශ්‍රද්ධා බලය වැඩෙනවා. වීරිය බලය වැඩෙනවා. සති බලය වැඩෙනවා. සමාධි බලය වැඩෙනවා. ප්‍රඥා බලය වැඩෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිම සිදු වෙන්න සිදු වෙන්න කෙලස් විශේෂයේ යෝගාචරයේ සූර භාවයේ වැඩි වෙනවා. රාග අරමුණක් ඉදිරිපත් උනත් යෝගාවචරය වල්මත් වෙලා රාගයට වැටෙනවා වෙනුවට වරක් කල්පනා කරන්න පුළුවන් ගතිමේ ශක්තියක් ඇති කරගන්න. ඒ නිසා රාග අරමුණට වහා මේ යෝගාවචරයව විලගන්ට යටපත් කරගන්න වහායලා ගන්න තියෙන අවස්ථාව දුර වෙනවා. තවත් ඉදිරියට එනවා නම් ඔහු මෙනෙහි කිරීම තුළින් රාගය දුරු කරගන්න උත්සාහ කරනවා. නැවත නැවත නැවත නැවත වීර්ය කරන්න කරන්න දවසක රාගේ ජය ගන්නවා. මේ වාගේම Tamanta අප්‍රිය අමනාප අරමුණක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේ යෝගාවචරය වහා ද්වේෂ උපදවලා ඒ අරමුණ ඇති කරන ධර්මයේ නැත්තම් අරමුණ විනාශ කරන්න නැසන්ට අයින් කරන්න දුරු කරන්න කල්පනා කරන වෙනුවට Tamange පහළ වුණා වූ ද්වේෂය දැක ගන්න. මොහොතකින් නතර වෙන. මේ මොහොත නතර වෙන මොහොත ක්‍රමක්‍රමයෙන් දික් වෙන්න දික් වෙන්න ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය යමක් නුවණින් කල්පනා කිරීමේ ශක්තිය වැඩෙන්න වැඩෙන්න අර ද්වේෂ ජනක අරමුණක් උනත් මේ පුද්ගලයාට කරදර කරන්න පුළුවන් ශක්තිය බිඳිලා අරමුණ ද්වේෂිතයිත උනත් මේ පුද්ගලයා ඒන් ද්වේෂයටපත් වෙනවා මේකට කියනවා ප්‍රතිශක්තිය කියලා ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය කියලා කියනවා ඒ නිසා මේ පුද්ගලයා විස බීජ සහිත වෙන විදිහකට කියනවා නම් වසංගත රෝග සහිත තැනකට උනත් කල්ැතුව ඒකට ප්‍රතිජීවීන් ශරීරගත කරගෙන එන්නතක් ලබාගෙන එතෙන්ට ගිය පුද්ගලයෙක් තමන්ගේ හෙදකම පිරිසිදු භාවය ගැන කල්පනා කරමින් කටයුතු කරනවා නම් අර ලෙඩුන්ට පවා උදව් කරන්න පුළුවන් ඒ ඒ කොච්චර විසබීතුණා තමන්ට කිසිම බාධාවක් නොවෙන්නා වගේ යෝග අවශ්‍යයට මේ ලෝක සාමාන්‍ය පවතිනා වූ රාග අරමුණු අතර ද්වේෂ අරමුණු අතර රාගයෙන්, ద్వේෂයෙන් මුසපත් නොවි ගත කරගන්න පුළුවන්. පිටියෙන් පිටු කරලා අපේ නායක ස්වාමීන් දක්වපු විදිහට මේ විසම ලෝකේ සමහිත පවත්වන්න පුළුවන්. මේ නිසා ආද පරියන්කේදී යෝගාවචරයේකට යම් කිසි වෙලාවක කටුක අප්‍රිය වේදනාවක් මතුවෙච්ච වෙලාවේදී ඒක අත්දකින්න ඕනේ. එයින් ද්වේෂය මතුවෙන හැටි ක්‍රමක්‍රමයෙන් වැඩෙන හැටි ඉරියව් වෙනස් කිරීමෙන් සැප පහසුවක් ශරීරයට බලාපොරොත්තු වෙන හැටි ආදී විදිහට මේ පුළුවන් තරම් නිරීක්ෂණය කරමින් මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම රාග අරමුණක් මතුවලා රාගේ මතුවෙනකොට පැනල යන්න නරකයි. ඒට කෙලින්ම නෝන දීලා මෙනෙහි කිරීම මාර්ගයෙන් ඉවසීමෙන් මේ රාගයේ කෘත්‍ය දැක ගන්න ඕනේ. මේ විදිහට මුලින්ම කය ඇති වෙන්නා වූ කායානුපස්සනානුව හිත වඩන යෝගාවචරයක් ඊටම මධ්‍යස්ත වූ මේ කයේ පහළ වෙන වේදනා විෂයෙහි භාවනාව වඩන ක්‍රමක්‍රමයෙන් ටික වෙලාවක් යනකොට මේ කාය සැප බලාපොරොත්තු වෙනවා කායික වේදනා විෂයෙහි අප්‍රියමනාප භාවයේ බලාපොරොත්තු වෙනවා ඒ අනුව වේදනානුපස්සනාව වඩන මේ විදිහට ටික වෙලාවක් යනකොට හිත කලකොල වෙලා එහෙ දුවනවා මෙහෙ දුවනවා පුරුදු පරිදි දඩාවතේ යන්න පටන් අරගන්නවා මේකෙදි යෝගාචරය කලබල වෙලා දුවන්න පටන් අරගත්තොත් කටයුත්ත අංග සම්පූර්ණ නොවේ නිසා හිත පිට යෑම වශයෙන් ඒක ආරමුණු කරනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පුංචි පුංචි හිත පිට යෑම ජය ගන්න පුළුවන් වෙනවා. ක්‍රමක්‍රමයෙන් මේ සූර භාවයේ වැඩෙන්න වැඩෙන්න සාමාන්‍ය ආවේග ජනක වුණත් හිත පිට ගියාම ඒක භාවනාවට නංවා ගන්න පුළුවන් වෙනවා. අවසානයේ සෑහෙන පරිචයක් ලබා ගන්න පුළුවන් වෙන මේ හිත පිට යාම සම්බන්ධ. අවසානයේ ධර්මානුපස්සනාවට හිත නැංගෙන වෙලාවේදී ආහන වේලාවට දකින්න වේලාවට ආග්‍රහණය කරන වේලාවට රස බලන වේලාවට ස්පර්ශ ලබන වේලාවට හිතට හිතේ නැගෙන වේලාවට කියන අර මුලින් තුනට අවුලෝනා වූ ඕනෑම අරමුණක් ඉදිරිපිට ආයුධ සංනද්ධ සෙබලෙකුසේ යෝගාවචරයට මේ ප්‍රතිපක්ෂ ධර්ම දැනගෙන මුණ දෙන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. බයි හැකිලිලා දුවන්නේ ලොකු ස්වාමීන් වහන්සේලා චෝදනා කරන්නේ නැහැ මට අසවල් දෙය ඕනේ අසවල් දෙය බෑ කියලා. මේ සියලු දෙයක්ම භාවනා ජීවිතයේ Tamante ඉදිරියට අභියෝගසේ සලකාගෙන මේ ස්ථානයේ යම් ප්‍රතිපත්තියක් තියෙනවනම් යම් කටයුත්තක් තියෙනවනම් යම් වැඩ පිළිවෙලක් තියෙනවනම් ඒ අනුව ගමන් කරනවා. එතකොට සීලය අතිමුත් දනුන්නාන කප්පකින් අංග සම්පූර්ණ පිළිසිදු වෙනවා. හිතට කෙලෙස් වැඩ නොගන්නා විදිහට කටයුතු කරන නිසා සතුට පහළ වෙනවා. අවසානයේ මේ වාගේ තැන්වල තියෙන අඩු පුංචි පුංචි දුර්වලකම් පුංචි පුංචි දුෂ්කරතාවයන් වලට මූල දීමෙන් හිත පළල් වෙලා ගැඹුරු වෙලා හොඳට ඕනෑම දුෂ්කරතාවයකට මූණ දෙන්න පුළුවන් තත්ත්වයකටපත් වුණාට පස්සේ ලෝකෙට බැහැලා මේ ශාසන කෘත්‍ය කරන්න පුළුවන් වෙනවා තමන්ගේ ප්‍රඥාව දිනු වීම නිසා. ඒ අනුව මේ යෝගාවචරයේ ආගේ සූර භාවය, වීර භාවය ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා බලාපොරොත්තු වෙනවා නම් අනාගතයේ ගැඹුරු සුඛයක් උතුම් සුඛයක් අද මේ අත්තා වූ පොඩි පොඩි අඩුපාඩුකම් ඉවසන්ත මේ කුංචි කුංචි අඩුපාඩුකම් ඉවසන්න පුළුවන් ප්‍රමාණයේ අඩුපාඩුකම් ඉවසන්නේ නැතුව ඒ ගැඹුරකට යන්න දෙයක් කල්පනා කරනවා නම් ඒක විද්‍යුසුජුජ ප්‍රතිපත්තියක් ඒ නිසා කල්පනා කරගන්න ඕනේ අපේ මේ යෝගාවචර ජීවිතයේ ප්‍රධානම කටයුත්ත නම් කෙලෙස් වැද නොගෙන ගන නැත්නම් ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීම ආශා කළ පමණින් කැමැති වෙච්ච පමණින් සිදු වෙන්නේ ඒකට සම්‍යක් ප්‍රතිපදාවේ පිහිටිය යුතුයි මේ ප්‍රතිපදාව තමන් හොයන දෙයක් නෙවෙයි තමන් කල්පනා කරන දෙයක් නෙවෙයි තමන්ගේ රුචිකත්වය අනුව දෙයක් නෙවෙයි මේකට කියනවා ධර්මයේ කියලා ධර්ම න්‍යායානුකූලව බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්තිය සීල සමාධි ප්‍රඥාවකින් දක්වලා තියෙනවා ඒ අනුව කටයුතු කරනවා නම් ඒ එක එකක් සීලයට සමාධියට ප්‍රඥාවට සාපේක්ෂව කෙලෙස් කපා හැරීම සිදුවීම නිසා මේ කුජ්ජ සූජ්ජ ප්‍රතිපත්තිය ක්‍රමක්‍රමයෙන් දිගහැරෙන්න පටන් අරගන්නවා. ඒ ආකාරයෙන් ප්‍රතිපක්ෂ ධර්ම දුරු වෙනකොට ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය මේ ගැඹුරු වූ ධර්මය ප්‍රසිද්ධ භාවයට ප්‍රචලිත භාවයට පත් වෙනවා. මේ තමයි මේ සෑම සියලු දිනාගේම අභිප්‍රායය. ඒ නිසා මේ ප්‍රතිඵල විතරක් බලාපොරොත්තු වෙන පසු වෙන්නේ නැතුව ඒකට අවශ්‍ය වන්නා වූ හේතු ධර්ම සම්පූර්ණ කිරීමේ වගකීම යෝගාවචරයෙන් වශයෙන් දැනගත යුතුයි කරට ගත යුතුයි හිසට ගත යුතුයි මේ පිළිබඳව මාර්ගය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අන්නේ මාර්ගය දවසින් දවස ක්‍රමක්‍රමයෙන් යෝගාවචරය අතටපත් කිරීමයි විපස්සනා සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක දවසින් දවස ප්‍රකට කිරීමයි. ඒ අනුව තමන් ලබා ගන්නා තමන් හැසිරෙනා වූ ප්‍රතිපත්තියට සාපේක්ෂව යෝගාවචරය විසින් අස්වනු ලබා ගන්නවා. ඒ අස්වනු ක්‍රමක්‍රමයෙන් දිනු කර ගැනීමෙන් යම් පරමාර්ථයකින් මේ නීතිගණන සම්මානයට ඇතුළත් වුණා. ඒ ඇතුළත් වීමේ පරමාර්ථ වහවහ ප්‍රතිපත්ති කිරීම මාර්ගයෙන් වහවහ ලබා ගැනීමට ඒකාන්තයෙන් මේ ධර්ම දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා